ඊගා ප්‍රශ්නේ සමහර අවස්ථාවන්හිදී භාවනා සඳහා සූදානම් වූ බොහෝ මොහොතේ පටන්ම හිත නොසන්සුන් භාවයටපත් වේ. ශරීරයෙන් පවා නොඑක් බාධාවන් ඉදිරිපත් වේ. සමහර දිනවල වේලාවන්ට කිසිම අපහසුතාවයක් නොමැත. මේ අනුව ඉහත තත්වයන් මිදීම සඳහා කටයුතු කරන ක්‍රියාමාර්ගය අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඒකදී ওই විශේෂම කියන ඇත්තේ ඔය හිත නොසන්සුන්තාවයත් ඒ වගේම බාහිරින් සහ ඇතුලින් එන බාධාවලුත් ඒක ස්වභාවිකයි පටන් ගන්න කාටත් නමුත් ගොඩ දාපු මාළුවා මෙහෙම සාන්තව බුදිය ගන්න යන්නේ එක ගැහෙනවා ඒ ඇති අපේ සංසාරෙත් එක කෙලස කෙලස හිතිච්ච මේ හිත ඒකෙන් පොඩකට අයින් කරන්න හදනකොටම බොහොම ලොකු වෙහෙසකටපත් වෙනවා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙන කුළුමී හරකේ කැලෙන් එළියට ගත්තා වගේ. කුළුමී හරක කැලේ ඉන්නකොට කැලේ රජා තමයි. එයාට ඕන විදිහට හැසිරෙන්න පුළුවන්. නමුත් අරණ ගිහිල්ලා ගම්මැද්දාවේ බැන්දොත් කණුවක උකුළු ගතිපාන. ඒ කුළු ගති පාන එක ඔයිබට හැමදාම හිටින්නේ නැහැ හොඳ හයිය ගන්න කොහොඳ වරපටක් දාලා ගැහුවොත් අරු වරුව වරපට කඩා ගන්න ලනුව කඩා ගන්න බෙල්ල කඩා ගන්න දඟලනවා අති වැටලා පස්සේ කලුව මොළම ලගිනවා ඒක තමයි භාවනාව හරියට ප්‍රයත්න කරගෙන කරන යනකොට වරක හොඳට හිත කීකරු වෙනවා වරක ඇවිස්සෙනවා ඒක මේ කාගවත් දෝෂයක් නෙමෙයි අනිතික ඒක නැති භාවනාවක් ඇත්තෙත් නැහැ හැබැයි මේකේ කියලා තියෙනවා සමහර වෙලාවල් වලට කිසිම කරදරයක් නැතුව අපහසුතා නැත්තත්වත් වෙනවා. ඉතින් කාලයක් යනකොට තේරෙයි මම අපහසුතා නැති වෙන්නේ මෙන්න මේ මේ වෙලාවට වාඩි වුණොත් අපහසුතා ඇති වෙන්නේ මේ මේ වෙලාවට වාඩි වුණොත් මේ දිහාවට හැරුණොත් මේ මේ කටයුතු වලින් පස්සේ මෙයා ඇසුරු කරාට පස්සේ කියලා සම්බන්ධතා තේරෙන පටන් ගන්න ගොඩක් කල් යනවා. එයිසයි දෙකම දැක දැක බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ කරනකොට විතරක් සප්පාය කරනු අහුවෙනවා වඩා සැප ඉලවන කරනු අහුවෙනවා ඒක කිසි කෙනෙකුට උදව් කරන්න බෑ තමන්ම කරන්න ඕනේ ඒ නිසා මේක ඉස්සල ප්‍රශ්නට බොහොම සමානයි. හරියන පැත්ත ගැන කල්පනා කරලා ඒකට අනුග්‍රහ කරන ගමන් වරදින වෙලාවේදී වරදින්න හේතුව මේක වෙන්න ඇති කියන කාරණාවට සැලකිලිමත් වෙනවා නම් සැලකිලිමත් වෙන දෘෂ්ටි කෝණයක් තියෙනවා නම් අල්ලගන්න පුළුවන් වෙයි කාරණා ඒවා මේ බාහිර දේවල් නෙවෙයි බොහෝ විට ඇතුළත දේවල්. ඒකට පරිසර සප්පාය කණු සකස් කරලා දෙනවා කියන එක ගෝවාක් බලපුරුදු යෝගාවචරයට පමණක් කළ හැකියි. හුඟක් වෙලාවට අපි දන්නේ නැහැ මේ අපිම භාවනාවට හොඳ නැති දේවල් කරනවා. ඒකෙන් තියෙන ආධිනව දන්නේ නැති නිසා ඒකදී අර නිකන් උපමාවට කියනවා රහතන් වහන්සේ නමක් ගම් අද්දරක තියෙන කැලේක කුටියේ වාසය කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කවුරුත් වැඩි ඇස්රේ කරන්නේ නැහැ පින්නපාතේ කරගෙන ඉන්නේ. එක දවසක් පින්නපාතේ කරලා එනකොට මේ ගමේ අම්මලා ඇවිල්ලා දර කඩන්න ගන්දරුවෝ ඒ අම්මලත් එක්ක ආව ගොඩ දරුවා අර ආම්දුරංගේ කුටියේ තියෙන පිටරේට ඇවිල්ලා සෙල්ලම් කරලා. සෙල්ලම් කරලා ආම්දුරංගේ වතුර කලිත් ගෙනලා පෙරලා දාලා තියෙනවත් විසිකල්ලා ලඳු ගෙනලා දාලා මිදුල පුරාම අවුල් කරලා දාලා ගිහිල්ලා. ඉතින් ආම්දුරෝ පින්නපාත කරන එනකොට දකින්නවා මේ මිදුල අවුලයි තින් කුටි වහනේ වනවේනේ තිබුණේ නිකන් තිබුණා ඔක්කොම බඩු අවුස්සලා දාලා. ආම්දුරෝ කරන්නේ අර පින්නපාත කරලා ආපු ගාම අර සක්මණේ තිබුණ ආනිසංස නිසා ගිහිල්ලා වාඩි වෙනවා. මේ භාවනා කරන්න ඕනේ රහතන් වහන්සේ නම. ඒ ශාන්සික හිත නොසන්සුන් වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඉතින් ඒ ශාන්සික අදිෂ්ඨාන ශක්තියකුත් තියෙනවනේ අවශ්‍ය නම් මගේ හිත මෙච්චර වෙලා ඵල සමාපත්තිය හිටපන් කියලා. ඒකට යන්නෙත් නැහැ. ඒ තරම හිත ඇවිස්සෙනවා. පස්සේ ඒ ශාන්සික පස්සේ පස්සට ගිහිල්ලා බලනවා මේ මේ හිත ඇවිස්සීමට ආසන්න කාරණා වශයෙන් මොකද්ද දකින්නේ කියලා. බලන්න බලනකොට තේරෙනවා තමන් වාඩි වෙන්න ඉස්සෙල්ලා මිදුලමදලා තිබුණේ නැහැ, ගියමදලා තිබුණේ නැහැ, ආසනේ සූදානම් කරගත්තේ නැහැ. ඉතින් ඒක නිසායි මේකේ ඒ කුකුසක් යට වෙලා. ඊට පස්සේ සංජි භාවනා පැත්තක තියලා නැගිටලා සිවුර ගලවලා දාලා වැලට දාලා හොඳට මිදුල ආපතරයක් අතු ගන්නවා. අතු ගාලා ගේත් අස් කළා හරි ගසලා ආසනයත් හරි ගසලා ඉල වාඩි වෙනවා. එතකොට හරියනවා. ඉතින් රහතන් වහන්සේටත් එහෙම වෙන්න පුළුවන් නම් ඒ සාමාන්‍ය කෙනෙක් දැනගන්න ඕනේ හරියන්නේ නැත්නම් පස්සෙන් පස්සට පොඩ්ඩක් හොයාගෙන යන්න ඕනේ. Tamand පාලනයර්ථයේ තියෙන මොන කාරණාව නිසාද කැළඹිලා තියෙන්නේ. ඒක තියෙද්දි භාවනාවෙන් ඒ ඒ මුරිච්ඡදත කරන්න බෑ. පස්සෙන් පස්සට ගිහලා ඒක හදන්න ඕනේ. ඒක හැදුවට පස්සේ ලොකු අත්දැකීමක් එනවා. මේවා මේ නාම රූප ධර්ම අතර විශාල සම්බන්ධයක් එන්න ඕනේ. එකලසක් එන්න හිතට. කොතනක හරි ගැසිලා තිබ්බොත් ඒ බල සම්ප්‍රේෂණය හෝ sannivedanaya වෙන්නේ නැහැ. ඉතින් ඒක මුලට ගිහිල්ලා අරක හදාගන්නක බොහෝ භාවනා කරලා තියෙනවා කියලා කියන්නේ ඒක පිළිබඳ තියෙන ඉක්මනින් අල්ලා ගන්න පුළුවන් වෙනවා මට අද භාවනා හරි ගියේ නැත්තේ අවල් එකයි කියලා. ඒ වගේම පිටිපස්සට ගිහිල්ලා ඒක සකස් කර ගන්නවා. සකස් කරපුවම හරියනවා. ඉතින් ඒක නිසා මේ හරියන වර්ධිනවා කියන එක ස්වභාවේ ඒකේ මේ ප්‍රයෝජනයේ සලකලා ප්‍රශ්න निराකරණය කිරීමේ ශක්තිය Taman තුලින්ම ඇති කර ගන්න ඕන. කායින්වත් උපදෙස් ලැබෙන එක නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. Tamanම හදා ගන්න පුළුවන් වෙනකොට ස්වාධීන වෙන්න පටන් ගන්නවා.